දැන් මේ පින්නතුන්ට ගිය පාර මම දුන්නේ මොනවද කමඨහන මොකද්ද? විඥාන නාම රූප. එතකොට විඥාන නාම රූප කිව්වත් එකයි හිතක් කිව්වත් එකයි නේද? එතකොට හිත කියන්නේ කුමක්ද කියලා දැන් හොඳට දන්නව නේද? මොකද්ද මේ හිත කියන්නේ? අන්න හරි ලෝකේ ක්‍රියාකාරීත්වයට තමයි හිත කියලා කියන්නේ. හිත ඉවත් වෙලා ගියොත් එහෙම ලෝකේ අක්‍රීය වෙනවා. ලෝකය කියන්නේ මොකේද? කයයි හිතයි දෙකේ එකතුව. ජීවිත පැවැත්ම. ලෝකය කියලා කියන්නේ මේ තියෙන්නේ. ඉමස්මින් ඒව ව්‍යාමමත්තේ කලේවරේ ස සංඤ්ඤිමිස මනකේ ලෝකංජ පඤ්ඤපේ මේ තියෙන ලෝකේ. මෙතන තමයි ඔක්කොම තියෙන්නේ. ඒ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ හිත තුළ. කයට මොකෝමක් කරන්න බෑ. මේ මේ මේ කෝපය උස්සන්නේ අතින් නෙමෙයි හිතෙන් උස්සන්නේ ඔය. ඕම් පාත් කරනවා. පාත් කරන්නේ හිතෙන්. මේක උපකරණයක් විතරයි. තේරුණා නේද? එතකොට හිතක් කියන්නේ මොකද්ද ක්‍රියාවක්. හිත කියන්නේ ලෝකයේ ක්‍රියාකාරීත්වය. හ්ම්. ඔසවන හිත, පාත් කරන හිත, ඔසවන ක්‍රියාව, පාත් කරන ක්‍රියාව, අකුලන හිත, දිගාරින හිත, අකුලන ක්‍රියාව දිගාරින ක්‍රියාව. ඉතින් මේවා ප්‍රායෝගිකත්වයේ තුලින්ම අවබෝධ කරගන්න ඕනේ. අද මේ හිත කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නයට උත්තර හොයන නොයෙකුත් මාදිලියේ පඬිවරු දාර්ශනිකයෝ චින්තකයෝ හිත කියන්නේ මනලු. ඔන්න කිව්වා. හිත කියන්නේ මනලු. තියෙන්නේ කොහෙද? පපුවේ තියනවලු සමහරුන්ට. සමහරුන්ට පෙනහැල්ලෙත් තියනවලු. සමහරුන්ගේ ඔළුවෙත් තියනවලු. තව කියනවා හිත කියන්නේ විඥාණයට. විඥාණය කියන්නේ ධාතුවක්. මන කියන්නේ රූපයක්. මේ මනෝ රූපය කියන එකට පොටෝ හිතන් කරන් තියෙනවා. මේක ඉන්ද්‍රියක්. මනෝ මන ඉන්ද්‍රිය. මනෝ ద్వාරය, මන ආයතනය. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වුණ රූපයක් පමණයි. ඊටාම සියුම් රූපයක් හැබැයි. විඥානයේ පහ වෙලා භවයට යන්නේ මනත් සමග. තනියම යන්න බෑ විඥානය. නාම රූප පත්‍ය විඥානං කියලා නේ තියෙන්නේ. නාම රූප සහිතව තමයි විඥානය යන්නේ. එතෙන්දි ගන්න නාම රූපේ මොකක්ද මන? මනයි ධම්ම රූපයි. මනයි ධම්ම රූපයි විඥානයයි. මේ හිත ගැන කතා කරනකොට මම කියලා දීලා තියෙනවා. එහෙනම් හිත කිව්වත් එකයි විඥාන නාම රූප කිව්වත් එකයි හිතක් කිව්වත් එකයි පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි නේද? දැන් එතකොට මෙන්න මෙතන තියෙන්නේ හිතක්. මට හිතකින් තොරව ඉන්න බෑ. එතකොට විඥාන නාම රූප බැලුවේ කොහමද අපි? විඥාන නාම රූප. විඥාන නාම රූප. විඥාන නාම රූප. විඥාන නාම රූප. සති ප ဋ ාණ චිත්ත අනුපස්සනා. සම්මා සතිය පිහිටවා ගන්නවා හිතට හිත අනුම ඇත්ත දකිනවා. සති ප ဋ ාණ සතිය කියන්නේ මොකද්ද? සිහිය කියන්නේ සතිය. ඕ සිහිය කියන්නේ හිත දුවන් අරින් කියනවා. සිහිය කියන්නේ හිත නෙමෙයි සිහිය කියන්නේ නාමයක්. චෛතසිකයක්. සති කියලා කියන්නේ. ඒකෙන් තියෙන සේවය තමයි දන්න දේ මතක් කර දීම. දැනගත්ත දේ යලිත් යලිත් මතක් කරලා දෙනවා. දැනගත්ත නරක දේ මතක් කරලා දීමට කියනවා මිච්ඡා සති කියලා. දැනගත්ත හොඳ දේ මතක් කරලා දීමට කියනවා සම්මා සති කියලා. දැන් අපි දැනගත්ත හොඳ දේට අනුව ජීවත් වෙන්න ඕනේ. ඒකයි සම්මාසකයෙන් ජීවත් වෙනවා කියන්නේ. සතිපට්ඨානය කියන්නේ ඒකයි. ඈ සිත කියන්නේ කුමක්ද කියලා දැන් අපි දැනගත්තා. මොකද්ද විඥාන නාම රූපයාගේ සංකලනය. විඥාන නාම රූප එකට එකතු වෙලා පවතිනවා. පවතිනවා කියන්නේ වේගවත් වෙලා කියන එකයි. පවතිනවා කියන්නේ ඒකයි ප්‍රවර්තනය කියන එක. ධම්ම චක්කම් පවත්තිතං කියලා කියන්නේ ධම්සක කරකවන ලදී. කරකවනවා කියන්නේ භ්‍රමණය, චලනය. එතකොට විඥාන නාම රූප එකට එකතු වෙලා පවතිනවා. ඒක තමයි ලෝකය කියන්නේ. හිත කියන්නේ තෝක තමයි. ඉතින් අපි මේක ඉගෙන ගත්තා. මේක ඉතින් ඉගෙන ගත්ත දෙයට අනුව අපි හැම තැනම මේක සිහිපත් කරගෙන ජීවත් වෙනවා. ඔය විඥාන නාම රූප විඥාන නාම රූප විඥාන නාම විඥාන නාම රූප විඥාන නාම රූප කොහොම හරි තේටික උපයෝග විඥාන නාම රූප ඥානය. දැන් මොකද්ද මං හිතුවේ? විඥානන හැම ක්‍රියාවක් ළඟදීම විඥාන නාම රූප විඥාන නාම රූප කියලා හිතන්න පටන් ගත්තට පස්සේ මෙතන විඥාන නාම රූපයාගේ පැවැත්මක් හැර කිසිවෙක් නැත කිසිවක් නැත මෙන්න මමත් ඒ කඩා ගන්න හැටි මෙතන විඥාන නාම රූපයාගේ පැවැත්මක් පමණයි තේරුණා නේද ඔතනත් හිතක් තියනවා නේද අපවත් වෙලා නැහැ නේද එහෙනම් ඔතන තියෙන්නේ මෙතන තියෙන එකමයි. ඔතන තියෙන්නේ විඥානනාව. තියනනේ පවතිනවා. ඔතනත් විඥානනාව රූප පවතිනවා මෙතනත් පවතිනවා. ඔබේ රූපය මගේ රූපය කියලා රූප දෙකක් නැහැ. ඔතන තියෙන්නේ පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේ සංකලනය මෙතන තියෙන්නේ ඒක තමයි. රූප දෙකක් නැහැ මේ ලෝකේ. එක රූපයයි තියෙන්නේ. ධාතු හතරක සංකලනය වේගවත් වෙලා තියෙනවා. ඉතින් රූප කියන්නේ ඒක තමයි. ධාතු හතරක් එකතු වෙලා තියෙන නිසා මොකද අරමුණු වෙනවා වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතේ පිටගෙන ඉන්නවා. එහෙනම් උතනත් රූපේ මෙතනත් රූපේ. උතනත් විඥානේ මෙතනත් විඥානේ. විඥාන දෙකක් නැහැ. එක විඥාන ධාතුවයි මේ ලෝකේ තියෙන්නේ. සමහර විට ඔබට සෝත විඥානේ තියෙන්න පුළුවන්. මට චක්කු විඥානේ තියෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් විඥානේ විඥානේමයි. තේරුණේ? එහැ සම්බන්ධ කරගත්තාම චක්කු විඥානේ. කන සම්බන්ධ වෙලා තියෙනවා නම් සෝත විඥානේ. නමුත් විඥානේ විඥානේ නාමත් එහෙම තමයි. නාම දෙකක් නැහැ. ඔබට වේදනාව තියෙනවා මටත් වේදනාව තියෙනවා. වේදනාව සිතක් තියෙනවා නම් වේදනාව තියෙනවා. සමහර විට ඔබට සුඛ වේදනාවක් තියෙන්න පුළුවන් මට උපේක්ෂා වේදනාවක් තියෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. වේදනාව වේදනාවමයි. තේරුණේ? ඉතත් වේදනාව තිබුණා සත්වයින්ට අරක් තියෙනවා. අනාගතයටත් තියෙනවා. සතෙක් නම් හිතක් නම් එතන වේදනා චෛතසිකේ තියෙන්න එපා නේද? ඔතන සංඥාව තියෙනවා මෙතනක් තියෙනවා. සමායයට ඔබට රූප සංඥාව තියෙන්න පුළුවන්. මට සද්ද සංඥාව තියෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඔතනත් චේතනාව තියෙනවා මෙතනත් චේතනාව තියෙනවා. තේරුණේ? එතකොට දැන් බලන්න දෙන්නෙක් ඉන්නවද කියලා? මෙතන තියෙන එකමයි ඔතන තියෙන්නේ. අතන තියෙන්නේ ඒක තමයි. හරි? ඔය හැමතැනම තියෙන විඥාන නාම රූපෙච්චරයි. එහෙමනම් ඔතන පුද්ගලයෙක් නැත මෙතන මමෙක් නැත විඥාන නාම රූපයන්ගේ සංකලනයක් පමණයි. දැන් බලන්න මේ ශාලාවේ කී කී දෙනෙක් ඉන්නවද කියලා? තේමන කොට නම් හිතේ අදහසකට ආසන්න පිරිසක් දැන් නම් එකෙක්වත් නැහැ. <laughs> මේ ශාලාවේ විඥාන නාම රූපයන්ගේ පැවැත්මක් හැර මන්ද මට නම් කිසිවෙක් පේන්නේ නැහැ. හැබැයි මේ දර්ශනයෙන් බලනකොට කිසිවක් නැත. කිසිවෙක් නැත. අර සත්තු කෑ ගන්නවා. උන් කෑ ගන්නේ කටින්ද හිතෙන්ද? එහෙනම් එතනත් හිතක් නේද? එතන තියෙන්නේ විඥාන නාම රූප නේද? එහෙනම් මෙතන සතෙක් ඉන්නවද? මෙතන මමෙක් ඉන්නවද? කොතන පුද්ගලයෙක් ඉන්නවද? නැහැ. මෙන්න මේක තමයි සති ප ဋ ාණ චිත්ත අනුපස්සනා කියන්නේ. සම්මා සතිය සිතට පිහිටවගෙන සිතානු ඇත්ත දකිනවා. මොකද්ද ඇත්ත? සති පුද්ගලයෙක් මමෙක් නැති බව ඇත්තයි. ලෝකය කියන්නේ විඥාන නාම රූපයාගේ පැවැත්මක් පමණයි. මෙන්න මේකයි ඇත්ත. ආන් ඒතර මමත්වය කඩාගෙන වැටේ සත්පුද්ගල සංඥාව දිදුරුම්කයි නිර්වාණය කර ඇදෙන්න පටන් ගන්නවා. සත්පොඥංගයෙන් වැඩේ. සත්පොඥංගයේ වැඩෙන කෙනෙක් කොහමද? සති සම්බොජ්ජංගය කියන්නේ මොකක්ද? සම්මා සතියෙන් යුක්තව ජීවත් වෙනවා. හැම ක්‍රියාවක් ළඟදීම සතියෙන් ඉන්නවා සති සම්බොජ්ජංගය. ඊළඟට ධම්ම විචය. ධම්ම විචය කියන්නේ ඇත්ත පේන්න පටන් ගන්නවා. ඇත්ත විචක්ෂණය වෙනවා. ධම්ම විචය කියන්නේ ඒකයි. මොකක්ද ඇත්ත? සතේ පුද්ගලයෙක් මමෙක් නැති බව ඇත්තයි. විඥාන නාම රූපයාගේ පැවැත්මක් හැර කිසිවක් නැත, කිසිවෙක් නැත මෙන්න ඇත්ත. සති ධම්ම විචය විරිය ඊට පස්සේ වීරියක් ඇති වෙනවා. මෙච්චර කාලයක් මම රැවටිලා හිටියා මේ ලෝකයේ. මේක ඉන්නවා සතෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියලා. මං අද පැහැදිලිවම අවබෝධ කරගත්තා සතෙක් පුද්ගලයෙක් නොමෙක් නැති බව විඥාන නාම රූපයාගේ පැවැත්මක් හැර කිසිවක් කිසිවෙක් නැති බව අවබෝධ කරගත්තා. මෙයාට වීරියක් ඇති වෙනවා. මම තවත් දිගටම මේ කමටහන වඩ아가න යන්න ඕනේ කියලා. අන්න විරිය සම්පෝඥංගය. දිගටම වඩ아가න යනකොට හැම තැනම යාට විඥාන නාම රූපයාගේ පැවැත්මක් හැර කිසියෙක් පේන්නේ නැතුව යනවා. අන්න එතෙන්දී හරිම සතුටටපත් වෙනවා. හොයාපු දෙය හම්බ වුණා කාලේ හොඳා කියන්නේ. කාලේ හොඳා නේද? ඇත්ත හම්බ වුණාද? අන්න පීති සම්පොච්චංගේ. සති ධම්මවිචය විරිය පීති පස්සද්දි. පස්සද්දි කියන්නේ සහැල්ලු බව. දැන් ගොඩ ගහන්න තැනක් තියෙනවද? ගොඩ ගහන්න දෙයක් තියෙනවද? නෑ ඔක්කොම කඩාගෙන වැටෙනවා. ගොඩ ගහන්න දෙයක්වත් නෑ, ගොඩ ගන්න තැනකුත් නෑ. අන්න එතන තමයි පින්නතුනේ කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කාය පස්සද්දි, චිත්ත පස්සද්දි, කාය ලහුතා, චිත්ත ලහුතා ඔක්කොම උදින් දෙනවා. සැහැල්ලු බව. සැහැල්ලු වෙනවා ඔක්කොම. ඊළඟට සමාධි. සති ධම්මවිචේ විරිය පීරි පස්සද්දි සමාධි. සමාධි කියන්නේ මෙයාට හැමදැනම ඒකාග්‍ර වෙන්නේ මොකද්ද විඥාන නාම රූප විතරයි. කොතන බැලුවත් අර මහා මොහොතේ මැදට ගියාම ලුණු වතුරට හැමදැනම පේන්නේ මොහොත වතුරනේ නේද? මහා මොහොතේ මැදට ගියාම කොහෙ බැලුවත් මොහොත වතුර. වතුර විතරයි. දැන් මෙයාට විඥාන නාම රූපයාගේ පැවැත්මක් කර කිසිම දෙයක් පේන්නේ නැතුව යනවා. අත්තේ කායෝතිවා පන සතිපච්චුපට්ඨිතාවෝති යාව දේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය අනිසිතෝජ විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති කියන தත්ත්වයටපත් වෙනවා. අත්ති කායෝතිවාපන සතිපත්චුපට්ඨිතා හෝති. මට දැන් ඇත්තේ විඥාන නාම රූපකය පමණයි. යාව දේව ඥානමත්තා ඒ ඥානයේ පිණිස හේතු වෙනවා. පති සතිමත්තාය. පති සතිමත්තාය කියන්නේ සතියට පතිගම දෙනවා. සත් පති සති පති කියන්නේ නායකත්වයනේ නායකත්වය දෙන්නේ මොකේද? සම්මා සතියට නායකත්වය දෙනවා. පති සතිමත්තාය කියන්නේ ඒකයි. අනිශ්චිතෝද විහෙරති. දැන් ආශ්‍රය කරන්න එකෙක් නැහැ. නැතකින් කිලෝකේ උපාදීයති. උපාදී වශයෙන් ගන්න මොකවත් නැහැ. අන්න සමාධියට ගියන් පස්සේ තියෙන తত্ত্বය. උපේක්ඛා සති ධම්මයේ විරිය පීරි පස්සද්ධි සමාධි උපේක්ඛා. දැන් ඉතින් ආශ්‍රය කරන්න එකෙක් ඉන්නවද? ඇලෙන්නත් බෑ. ගැටෙන්නත් බෑ. මෙන්න අපේ හාමුදුරනේ සත්‍තපොඥංගේ වැඩෙන හැටි මේ දුක්කමට අංගලේ. මම දෙන හැම කමඨහනකින්ම සත්‍තපොඥංගේ වැඩෙන්න ඕනේ සත්‍තපොඥංගේ විතරක් නෙමේ සතර සතිපට්ඨානිය සතර ඉද්ධිපාද සතර සම්‍යක්ප්‍රදන් වීර්ය පංච ඉන්ද්‍රිය පංච බල සත්‍තපොඥංග මේවෑන් හතරෙන් එකක් වැඩෙන වෙලාවට 30 වෙනි එක තමයි සම්මාදිට්ඨිය කියන්නේ සෝතේට ආපන්නන්නේ ඔන්න ඔතන 30 30 වෙනි එක එතන ඉඳන් සත්‍තපොඥංගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය සමග එකපාරම ඇති වෙනවා ආන්ගේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ හතරෙන් එකක් වැඩෙන අවස්ථාවේදී සෝතාපන්න පුද්ගලයෙ දැක ගන්න පුළුවන්. එහෙම නැතුව ඉතින් සෝවාන් සෝවාන් කිව්වට නම් හම්බ වෙන්නේ නැහැ. ඈ අද ඉතින් සෝවාන් කරනවා කියලා කට්ටිය. අනේ හැබැයි මේ සෝත ආපන්න කියන්නේ අපේ හාමුදුරුවනේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් එකක් විතරයි. එකක් සම්මා දිට්ඨිය. ඒකට 29ක් වැඩෙන්න ඕනේ. 30 වෙනි එක සම්මාදිට්ඨිය කියන්නේ. තේරුණා නේද? ඊළඟට පටිච්ච සමුප්පාදයේ චතුරාර්ය සත්‍යයේ ත්‍රිලක්ෂණය ඔව අවබෝධ වෙන්න ඕනේ. එතකොට සප්තාරිය ධනය එතකොට විසුද්ධ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි ඈ ඔව කොහොම හතරෙන් එකක් මේ වැඩෙන්න ඕනේ. හතරෙන් දෙකක් වැඩෙන තැන සක්‍රුදාගාමි. හතරෙන් තුනක් වැඩෙන තැන අනාගාමි. ඒ සියල්ලක්ම වැඩිවිලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම භවටමපත් වෙනවා අරිහත් ඵලයටපත් වෙනකොට. පරිපූර්ණත්වයට මේ ධර්මයේ වැඩිලා. තේරුණේ? එහෙමනම් මම ගියසරේ කමඨාන මතක් කළා තවත් කමඨානක් දෙන්නයි හදන්නේ. පටිච්චසමුප්පාද න්‍යායට අනුව තමයි දෙන්නේ. හැබැයි ඈ ත්‍රිලක්ෂණය චතුරාර්ය සත්‍ය දකින්න දෙනවා. කමක් නැද්ද? එතකොට දැන් මම ඵල කීපයක් පෙන්වනවා නේද? ඉස්සල්ලාම් පෙන්වුවේ මොකද්ද? දුක. ඊළඟට මම පළ දෙකක් පෙන්වුවා පරිහානිය සහ දියුණුව කියලා. හේතුවක් දැක්ක නේද? පාප කර්මය නිසා පිරිහෙනවා කුසල කර්මය නිසා දියුණු වෙනවා. ඔන්න පළ දෙකක් පෙන්වුවා හේතුවක් දැක්කා. ඊට පස්සේ ඒගොල්ල සියලු පව් හල යුතුයි කුසල් කළ යුතුයි කියලා තීරණේ අරගෙන ශ්‍රද්ධාවෙන් ඉදිරියට ගමන් කළා නේද? එනු ගමන් කරනවානේ. දැන් මම තවත් ඵල කීපයක් පෙන්වන්න ඕන. දැන් තුන් පාරක් ඵල කිව්වා යන පාටක් පේන්නේ නැහැ. මූණ දිහා බලාගෙන ඉන්නවා. යන්නම තාම දෙන්න දැන් නම් ඉතින් ආයේ නැහැ. <laughs> ඈ පටිච්ච සමුප්පාදය දේශනා කරනකොට ඉස්සල්ලාම් ඵලය දේශනා කරන්න කියලා තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කළේත් ඒ වගේ මේ තියෙන්නේ අපිට දුන්න ඵලය. අසත් ධර්ම මාර්ගඵලයක් මේ තියෙන්නේ. ඔය තියෙන්නේ. අසත් ධර්ම මාර්ගඵලයක් ලබාගෙන අනුභව කර කර ඉන්නවා. පාව දෙයනේ. <laughs> ඔය තියෙන්නේ අසත් ධර්ම මාර්ගඵල. අවිද්‍යාව නිසා තණ්හාවට සංකාර වුණා. සංකාරයෙන් විඥාණයට ගියා. විනාම රූප, සලායතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති මේ තියෙන්නේ. ජාති ජාති. ජාති ජාතිත් නොලැබේවා මේක නම්. ජාතිය නිසා දිරනවා, මැරෙනවා, ශෝක වෙනවා, විලාප කියනවා නේද? අසත් ධර්ම මාර්ග ඵල. ඒවා තමයි බුදුහාරෝ වෙන්නේ ඉස්සල්ලාම. ඊළඟට දැන් මම පෙන්නනවා තවත් මේ අසත් ධර්ම මාර්ග ඵල නිසා සත්වය අනුභව කරන තවත් ඵල හයක් පෙන්නනවා. රූපේ ලැබීම ඵලයක්. ශබ්දේ ලැබීම ඵලයක්. ගන්ධේ ලැබීම ඵලයක්. රසය ලැබීම ඵලයක්. පොට්ටබ්බේ ලැබීම ඵලයක්. මේ ධම්ම රූප අරමුණු ලැබීම ඵලයක්. ඔන්න ඵල හයක් වෙන්නවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. මේවා ලැබීම ඵල. මේවා තියෙනවා ප්‍රිය, අප්‍රිය කියලා කොටස් දෙකක්. මිහිරි, අමිහිරි, හොඳ නරක, සුවඳ, දුගඳ කියලා තියෙන කොටස් වලට මිහිරි, අමිහිරි කියලා. ඉතින් මේ මිහිරි ඵල අපි සිනාසෙසි අනුභව කරනවා. අමිහිරි ඵල අඩ අඩ අනුභව කරනවා. එහෙම නේද? ඵල අනුභව කරනවා නේද? දැන් රූප තියෙනවා ලස්සන රූප, අවලස්සන රූප, ඊට රස, නී රස, පැණි රස, ඈ සුගන්ධ, දුගන්ධ ඔය විදිහට දෙපැත්තක් තියෙනවා මේකේ. හොඳ නරක කියලා, මිහිරි අමිහිරි කියලා. මිහිරි ඵල සිනාසිසි අනුභව කරනවා. අමිහිරි ඵල අඩ අඩ අනුභව කරනවා. මේවා ඵල නේද? ඵල දැන් හේතුව හොයාගෙන යන්න ඕනේ. හේතුව හොයාගෙන යන්න ඕනේ. දැන් අපි පරීක්ෂණයක් කරගෙන යම්. හිතමු මේ පිළිබඳව මොකන්ද මේ හේතුව කියලා. දැන් ඵල හයක් අනුභව කරනවා කියලා අසා දරාගත්තනේ නේද? උගත්කම තියෙනවනේ දැන්. දැන් චින්තනයට දාගමු බලන්න. මොකද හේතුව? අන්ධයෙකුට රූපයෙන් පළක් තියනවාද? ඒ මොකද නැත්තේ? අන්ධයාට චක්කු විඥානය හටගන්නේ නැහැ සිතක් හටගන්නේ නැහැ බලන හිත හටගන්නේ නැහැ ඒක නිසා රූපයෙන් පලක් නැහැ බිහිරාට ශබ්දයෙන් පලක් තියනවාද නැහැ මොකද සෝත විඥානය හටගන්නේ නැහැ බල අහන හිත හටගන්නේ නැහැ එහෙනම් බිහිරාට ශබ්දයෙන් පලක් නැහැ මලමිනියකට කිසිම පලක් තියනවාද නැහැ මලමිනියකට හිතක් හටගන්නෙම නැහැ ඒක නිසා මලමිනියකට කිසිම පලක් නැහැ නේද එහෙමනම් සෑම ඵලයකටම හේතුව හිත නේද? එහෙනම් රූපේ ලැබීම ඵලයයි හිත හේතුවයි. ශබ්දේ ලැබීම ඵලයයි හිත හේතුවයි. හිතක් කියන්නේ ක්‍රියාවක්. හැම ඵලයක්ම ලබන්නේ ක්‍රියාවක් කරා නේද? බලන ක්‍රියාවෙන් ලබන්නේ මොකද්ද? රූපය. අසන ක්‍රියාවෙන් ආග්‍රහණය කරන ක්‍රියාවෙන් රස වින්න ක්‍රියාවෙන් රසය. එතකොට හැම ඵලයක්ම ලබන්නේ ක්‍රියාවක් කරා ක්‍රියාවෙන් ලබන්නේ. ක්‍රියාවක් කියන්නේ හිතක්. එහෙනම් සෑම ඵලයකට මේ හේතුව හිතයි. සෑම ඵලයක්ම ලබන්නේ හිත හේතු කොටගෙන නේද? හරි? හිත නිට්ටයද අනිත්‍යද? සැපද දුකද? ආත්මද අනාත්මද? අනාත්මයි. එහෙනම් සිත අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එහෙමනම් සිත හේතු කොටගෙන යම් ඵලයක් ලබනවා නම් ඒ හැම ඵලයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි. ඕම් ඵල ලබන තැන් මේ තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. හය ඵලකින් ලබනවා නේද? එහෙනම් ඇසෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනෙන් ආවත් කොහෙන් ආවත් මොනවද මේ ඉන්නේ? අනිත්‍යයි දුකයි අනාත්මයි. මෙන්න අපේ හාමුදුරනේ ත්‍රිලක්ෂණේ දකින්න යටි. අපි හැම මොහොතකම අනිත්‍යතාවය තුළ ජීවත් වෙන්නේ, දුකක් තුළ ජීවත් වෙන්නේ, අසාර ධර්මයක් තුළ ජීවත් වෙන්නේ. මේ කිසි දෙයක් අපි කියන දේ අහන්නේ නේද? අනාත්මයි කියන්නේ ඒකයි. පැහැදිලි? ඔන්න ත්‍රිලක්ෂණේ දකින්න යටි. පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ත්‍රිලක්ෂණේ දකින්න නේදියට. හිත ඇති වෙනකොට ඵල ඇති වෙනවා, හිත නැති වෙනකොට ඵල නැති වෙනවා. හිත ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව වේගයෙන් සිද්ධ වෙනවා මේ වේගය කියන්නත් බැරි තරම් එහෙමනම් ඒ වේගයෙන්ම පලක් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව සැපඵල නැති වෙනකොට දුකයි දුක්ඵල ඇති වෙනකොට දුකයි නේද එහෙනම් මේ සිත හේතු කොට ගන්න ලබන්නා වූ යම් ඵලයක් තියෙනවා නම් ඒ හැම ඵලයක්ම සඵලයක්ද අපලයක්ද අපලයක් අපලයක් රහතන් වහන්සේටත් අපල තියනවාද? නෑ නේද? රහතන් වහන්සේ ඵල ලබන්නේ නැද්ද? ලබනවා. නමුත් රහතන් වහන්සේට දුකක් නෑ. ඇයි නැත්තේ? රහතන් වහන්සේගේ හිත අනිත්‍යයි ඒක අපි දන්නවා. අනිත්‍ය වුණාට රහතන් වහන්සේට ඕක ඇති වුණත් එකයි නැති වුණත් එකයි. තණ්හාවක් නෑනේ. රහතන් වහන්සේට තණ්හාවක් නෑ. එහෙනම් මේ තණ්හාව නිසා නේද මේ දුක ඇති වෙන්නේ? පැහැදිලි? අපි හැම මොහොතකම හිතක් ඇතුලේ ජීවත් වෙනව නේද? සප අපලයක් ඇතුළේනේ ජීවත් වෙන්නේ. සැපද දුකද? දුකයි. එහෙනම් දැන් දුකට හේතුව කියන්න බලන්න. හිත නෙමෙයි තණ්හාව. දැන් රහතන් වහන්සේටත් හිතක් තියෙනවා. නමුත් දුකක් නැහැ. මොකද රහතන් වහන්සේට තණ්හාව නැහැ. එහෙනම් දුකට හේතුව මොකන්ද? ඔන්න හැම මොහොතකම අපි ජීවත් වෙන්නේ හිතක් ඇතුලේ නේද? තප්පර දශමයක්වත් හිතකින් තුරව ජීවත් වෙන්න පුළුවන්ද? එහෙනම් තප්පර දශමයක්වත් මේ ලෝකය ගැන සැපක් කියලා කතා කරන්න පුළුවන්ද? දැන් తాවකාලික සැප වලට මොකද කරන්නේ? తాවකාලික සැප. ali වැඩි කවුද දැන් දේශනා කරලා තියෙන తాවකාලික සැප. මම දැක්ක බුදුහාමුදුරුවෝ නම් తాවකාලික සැපක් දේශනා කරලා නැහැ. මමත් බුදුන් දැකපු කෙනෙක් උන්වහන්සේ දේශනා කරලා තියෙන අච්චාර සංඝාත මත්තම් පිටේ බික්කවේ බවන්න වන්නේ මේ. මහණෙනි අසුර ජනක් ගන්න මොහොතක්වත් මම භවයේ වර්ණනා කරන්නේ නැහැ මෙච්චර අසුර ජනක් ගන්න මොහොතක් සැපයක් තියෙනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කොහොමද? මහණෙනි තප්පරයක් විතර නම් සැපයි. එහෙම කියලා නෑ නේ. හ්ම් කාමානං ආදීනවා. නික්කම්මේ ආනිසංසා ඔන්න ආනිසංස දේශනා කරපු තැන. මේ ලෝකයේ පිළිබඳව ආදීනමයක් මිසක් කිසිම තැනක ලෝකයේ ආනිසංසයක් දේශනා කරලා නැහැ. ආනිසංස තියෙන්නේ කොතනද? ලෝකයේ අතහැරිය වෙලාවටයි ආනිසංස තියෙන්නේ. නෙක්ඛම් මේ ආනිසංස. පැහැදිලි නේද? එහෙනම් අපි හැම මොහොතකම ජීවත් වෙන්නේ දුකක් ඇතුලේ හිතක් ඇතුලේ නේද? දුකක් ඇතුලේ නේද? හිතක් කිව්වත් එකයි පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි නේද? පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි දුකක් කිව්වත් එකයි නේද? අන්න දුක්ඛේ ඥාන. දැන් එතකොට රහතන් වහන්සේගේ දුකක් තියනවද? නෑ හිතක් තියනවා දුකක් නෑ. ඇයි රහතන් වහන්සේගේ හිත ඇතුලේ තණ්හාව අන්න දුක්ඛ සමුදය ඥාන. එතකොට මේ තණ්හාව නැතිකොලොත් මේ දුකෙන් අත මිදෙන්න පුළුවන්ද? පුළුවන් නේද? එහෙනම් මේ දුකෙන් අත මිදිය හැකියි නේද? අන්න දුක්ඛ නිරෝධේ ඥාන. මේක දැනගත්ත එක්කන හැබැයි දුක්ඛ නිරෝධේ නිරෝධේ ඥානය ලැබෙන්නේ අපේ ආමඳුරනේ මාර්ගඥානය ලැබනකොට. සියලුම සංඥා නිරුද්ධ වෙනවා හැම මාර්ගඥානියක්ම ලැබනකොට. පරිපූර්ණ දුක්ඛ නිරෝධේ අරිහත් ඵලයේ තියෙන්නේ. නමුත් මෙතන එයාට ඡායා මාත්‍රයක් වැටෙනවා. තණ්හාව නිසා නම් දුක ඇති වෙන්නේ. තණ්හාව නැති කරගත්තොත් දුක නැති කරගන්න පුළුවන් නේද? මේ චින්තනය මෙතන තියෙන්නේ. චින්තාමය පඤ්ඤා කියන්නේ ඕකයි. එහෙමනම් තණ්හාව ඇතිවුනේ අනවබෝධයවත් අවිද්‍යාව නිසා නේද? එහෙනම් තණ්හාව නැති කරගන්න දුක නැති කරගන්න යන්න ඕනේ කොයි පාරේද? විද්‍යාපාරේ ගමන් කරන්න ඕනේ. විද්‍යාමාවතේ. තේරුණා නේද? විද්‍යාමාවතේ ගමන් කරන්න ඕනේ. මෙන්න චතුරාර්ය සත්‍යය. අන්න ත්‍රිලක්ෂණය. දැන් මේ පටිච්ච සමුප්පාද න්‍යායට අනුව චතුරාර්ය සත්‍යය සහ ත්‍රිලක්ෂණය පැහැදිලි නේද? මම දන්නේ ඔච්චරයි. මම වෙන මොකවත් දන්නේ නැහැ. පටිච්ච සමුප්පාද න්‍යායට අනුව චතුරාර්ය සත්‍යය සහ ත්‍රිලක්ෂණය පෙන්වන්න පුළුවන් මට. තේරෙන්නේ? බුදුහාඳුරන්ගේ පුංචි අම්මා කවුද කියලා මම අහන්න එන්න එපා. මම දන්නේ නැහැ. ඕන කෙනෙක්ගෙන් අහගන්න එකයි තියෙන්නේ. ඈ? එදා එකේ ඔබ මේ මෛත්‍රී බුදුහාරු පහළ වෙන්න කවුද කියලා මම කොහොමද දන්නේ කියලා. දන්නේ නැද්ද? දන්නේ නැහැ කියන්න එපා. සමහරු මයෙන් අහනවා බුදුහාරුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කීයක් තියෙනවද කියලා. කියන් තියෙන්නේ කොහෙද කියලා. මං කො මන් දන්නේ නැහැ කියලා. මං නම් දන්නේ නැහැ. මට ඕනෙත් නෑ ඒව දැනගන්න. බුදුහාමුදුරුවම දේශනා කරලා තියෙනවා පුද්ගලික ජීවිතය අවසන් දෙපා කාගේවත් කියලා. මේගොල්ල අවසන්නේ පුද්ගලික ජීවිතේ. සිරිපතලේ මගුල් ලකුණු කීයක් තියෙනවද? ඈ ශරීරයේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කීයක් තියෙනවද? කෝසෝහිත වත්තුගිය කොහෙද තියෙන්නේ? ඕවා තමයි හොයන්නේ. පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍යයේ තිලක්ෂණේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මෙන්න මේවා ගැන මයෙන් අහන්න ඕනම විලාවක මම මේවා දන්නේ නැහැ කියලා මට කියන්න සිද්ධ වුණා මම අතිශයින් ලැජ්ජාවටපත් වෙනවා මම මේ අවුරුදු 45ක් තිස්සේ මහාන වෙලා මොකද කොලේ කියලා තේරුණා නේද මම අතිශයින් ලැජ්ජාවටපත් වෙනවා ඒවෙන් ඕන දෙනකින් අහන්න මම කියන්නම් අන්න ඒ පැත්ත තමයි අපි දිනු කරගන්න ඕනේ පින්නතුනේ. තේරුණා නේද? එවනම් මෙන්න කමටහන වඩන්න. හැම ක්‍රියාවක් ළඟදීම හිත හේතුවයි කියලා හිතන්න. ලාභයක් ලබනවා. මේකේ ක්‍රියාවක් නේද? ලාභයක් ලබනවා කියන්නේ ක්‍රියාවක්. ලාභයක් ලබන ක්‍රියාව. මොකක්ද හේතුව? හිත හේතුවයි. එහෙනම් මේ ලාභය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එතකොට ඔය කියන්නේ ලාභයක් දුකක් කියලාද? ඈ? අදී ඇති. අලාභයක් ලබනවා. මොකක්ද හේතුව? ඒකත් අනිත්‍යයි දුකයි අනාත්මයි නේද? එහෙනම් අනිත්‍ය නම් අලාභේ අනිත්‍ය නම් ගැටෙන්න පුළුවන්ද? ලාභේ දුකක් නම් ඇලෙන්න පුළුවන්ද? කීර්තියක් ලබනවා. මොකක්ද හේතුව? හිත හේතුවයි. එහෙනම් හිත අනිත්‍යයි දුකයි අනාත්මයි නම් කීර්තියත් අනිත්‍යයි දුකයි අනාත්මයි නේද? එහෙනම් ඔය කියන්නේ කීර්තියක් දුකක් කියලාද? අපි වැටි වෙන්න යන්නේ. අපකීර්තියක් ලබනවා. මොකද්ද හේතුව? මලමිනියකට අපකීර්තියක් ලැබෙන්නේ නැහැ නේද? හිත නේද හේතුව? එහෙනම් අපකීර්තියත් අනිත්‍යයි දුකයි අනාත්මයි නේද? එහෙනම් අපකීර්තියට ගැටෙන්න පුළුවන්ද? කීර්තියට ඇලෙන්න පුළුවන්ද? නින්දාවක් ලබනවා. මොකද්ද හේතුව? හිත හේතුවයි. එහෙනම් නින්දාවත් අනිත්‍යයි දුකයි අනාත්මයි නේද? ප්‍රශංසාවක් ලබනවා. මොකද්ද හේතුව? හිත හේතුවයි. එහෙනම් ප්‍රශංසාවත් අනිත්‍යයි දුකයි අනාත්මයි නේද? එහෙනම් ප්‍රශංසාවත් දුකක්ද? නින්දාවත් අනිත්‍යයිද? නින්දාව අනිත්‍ය නම් නින්දාවට ගැටෙන්න පුළුවන්ද? ප්‍රශංසාව දුකක් නම් ප්‍රශංසාවට ඇලෙන්න පුළුවන්ද? බෑ. සැපයක් ලබනවා. මොකද්ද හේතුව? එතකොට සැපයත් අනිත්‍යයි දුකයි අනාත්මයිද? හරි වැඩක් නෙමෙයි කියන්නේ. සැපයත් දුකක් ලබනවා. බලන්නකො අංගොඩෙක් ඇවිදන්නේ දැඩි සත්කාර ඒකකයට දාන්න තියෙන මේ කට්ටිය එක්කලා ගිහිල්ලා එයි අප්පා සැපයක් දුකක් කියනවා කියන්නේ සහේතකව සකාරණව බුද්ධික වචනව දාර්ශනිකව කියන්නේ බොරුවට කියනවා නෙමෙයි නේද දුකක් ලබනවා ඒකට හේතුව මොකක්ද එහෙනම් දුක කියන එකත් අනිත්‍යයි දුකයි අනාත්මයි නේද එහෙනම් දුකට ගැටෙන්න පුළුවන්ද සැපට ඇලෙන්න පුළුවන්ද මේ දර්ශනයෙන් ජීවත් වෙන පුද්ගලයාට අෂ්ටලෝක ධර්මයට කම්පා වෙන්නේ නැතුව ඉන්න බැයිද බින්නතුනේ? යතින්ද කීලෝ පටවෙන් සිතෝසියා චතුබ්බි වාතේපි අසම්බකම්පියෝ තතෝපමං සප්පුරි සංවදාමි යෝ අරිය සත්‍යානි අවෙච්ච පස්සති. යම් කෙනෙක් පටිච්ච සමුප්පාද න්‍යායට අනුව චතුරාර්ය සත්‍යයේ ත්‍රිලක්ෂණය දැකලා තියෙනවා නම් ඒ කට්ටිය ඉන්ද්‍ර කීලයක් වාගේ අෂ්ටලෝක ධර්මයට කම්පා වෙන්නේ නැතුව ඉන්නවලු. මදයි තින්නේ. <laughs> පුළුවන් පින්නතුනි බැරිකමක් නැහැ. මේ ආර්ය පුද්ගලයන්ගේ හැටි මේ කියන්නේ. තේරුණා නේද? අර අර බන්දල මල්ලිකාවේ කතන්දරය අහලා තියෙනවනේ. තමන්ගේ පුරුෂයයි දරුවෝ තින් දෙන්නා එකතැන මැරිලා යුද්ධෙට ගිහිල්ලා. බන්දල සේනාපතියයි. බන්දල සේනාපතියගේ වාරියවනේ බන්දල මල්ලිකාව කියන්නේ එකතැන මැරිලා. බුදුපාමක මහා සංඝරත්නයේ දානියක් දෙන වෙලාවේ හසුම්පතක් ආවලු. මේ බෝම්බ එකට අහු වෙලා තමන්ගේ ස්වාමි පුත්‍රයයි දරුවෝ තියෙන දෙන්නා එක තැන මැරිලා. කොල්ලෝ ටිකක් නයි ගස් ගල්ලරයි කොල්ලෝ ටික. අම්මේ ඇදගෙන කඩාවැටෙන්න කඩාවැටෙන්න නැතුව ඇති නේද? ලියවන්න බැලුවා මුදටම කියවල බැලුවා දෙකට නමල 78 ගහගත්තා මේ දාන බෙදනවා. හිත හේතුවයි කියලා හිතන්න ඇති නේද? මේ ලියමන ලැබුණේ හිතකින් නෑ නේද? අනිත්‍යයි. දුකයි අනාත්මයි. දාන බෙදනවා. ඒ වෙලාවේ 16ක් අතින් 200ක් බිඳලා තියෙනවා. හාමුදුරනම කවවාද කරලා තියෙනවා විජ්ජන ධම්මෝ විජ්ජති නස්සන ධම්මෝ නස්සති මේ මේ මල්ලිකාවනි ඔය 200 බිඳුනත් නම් හිත නරක කරගන්න එපා කියලා. ඈ ඔය 200 බිඳුනට හිත නරක කරගන්න එපා මේ වෙලාවේ. නහින දේවල් නහිනවා බිඳෙන දේවල් බිඳෙනවා කියලා අවවාද කළා. ඒ පාර මන්දුර මල්ලිකාවේ හැට්ටියස්සේ තිබුණු ලියුම් කෑල්ල අරන් පෙන්වලු මේන් හාමුදුරනේ මගේ හැටි කියලා. නරහාඳුරන්න ලැජ්ජයි ඉතින් ගත්තා. කියන්නේ මේ වගේ අම්ම කෙනෙකුට නෑ ඉතින් බන්දුල මල්ලිකාවට වෙනම හැන්දක් තිබුණේ නෑ බුදුහාඳුරන්ට. විසාකාවට එකයි, බන්දුල මල්ලිකාවට තව එකක්, රාහුල කුමාරයාට තවත් හැන්දක් නෑ. එකම හැන්දෙන් බෙදුවේ. දේවදත්තයටත් බෙදුවේ ඒ හැන්දෙන්මයි. හැන්ද දෙකක් තිබුණේ එකම හැන්දෙන් බෙදුවට ඒ අනුභව කරන ප්‍රමාණය අනුව තමයි ආධ්‍යාත්මික සංවර්ධනය ඇති වෙන්නේ. තේරුණානේ? ඔන්නෝකයි தত্ত্বය. එහෙනම් ඔය කට්ටියට දැන් ඊටාම සතුටින් ජීවත් වෙන්න ක්‍රමයක් මම කියලා දුන්නා. අකම්පිය ජීවත් වෙන්න ක්‍රමයක් කියලා දුන්නා. පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ඇත්ත දකින්න පුළුවන්. දැන් ඉතින් මේ කමඨහන වඩන්න සතියෙන් ඉන්න හැම ක්‍රියාවක් ළඟදීම සති සම්බොජ්ජංගයේ වැඩේ ඊළඟට ඇත්ත පෙනේ ධම්ම විචේ සම්බොජ්ජංගය ඊළඟට වීරියක් ඇති වෙයි මේ කමඨහන දිගටම වඩ아가න ගියොත් මට අකම්ප ජීවිතයක් ඇති කරගන්න පුළුවන් කියලා දිගටම වඩ아가න යනකොට මේ හැම තැනම පෙනෙයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ත්‍රිලක්ෂණේ පේන්න පටන් ගනි චතුරාර්ය සත්‍යය පේන්න පටන් ගනි ධර්මයේ දැක්කා කියලා සතුටකටපත් වෙයි ඇත්ත දැක්කා කියලා දැන් ඉතින් ආශ්‍රය කරන්න කෙනෙක් නැහැ ගොඩ ගහන්න තැනක් නැහැ ගොඩ ගහන්න දෙයක් නැහැ සැහැල්ලු වෙන්න පටන් ගන්නවා මේ චතුරාර්ය සත්‍යයේ තිලක්ෂණයේ තුලම සමාධිගත වෙනවා ඊට පස්සේ උපේක්ෂාවට යනවා තේරුණේ එවනම් මේ පින්නතුන් මේ කමඨහන අරගෙන ගෙදර යන්න හැම සිතක් ළඟදීම හැම ක්‍රියාවක් ළඟදීම ඵලයක් ලබනවා නේද හිත හේතුවයි කියලා හිතන්න එච්චරයි කවුරුවක් බයිනකොට හිත හේතුවයි බැනුම් අහනකොට හිත හේතුවයි හොඳක් කියනකොටත් හිත හේතුවයි හිත හේතුවයි මේ ඕගාල වැඩ කරනවා ඇතුලේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියනවා. එහෙනම් ලාභ ප්‍රශංසා වලින් දැන් වැඩක් නෑ නේද? ඈ? ලාභ ප්‍රශංසා කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි නේද? ඒකත් දුකක් නේද? වැඩක් තියනවාද? ආ මේක නෑ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මාහං යසේන සමාගමෝ මාච මයා යසෝ මම කීර්ති ප්‍රශංසාය කියලා සම්බන්ධයක් ඇත්තෙත් නැහැ කීර්ති ප්‍රශංසා වලට මායෙක් කියලා සම්බන්ධ වෙන්න එන්න වමනාවකුත් නැහැ කියලා. ලස්සන පාළි වාක්‍යයක්. මාහං යසේන සමාගමෝ මාච මායා යසෝ. මම කීර්ති ප්‍රශංසා එක්ක සම්බන්ධයක් ඇත්තේ නැහැ. ඒවට මායෙක් කියලා සම්බන්ධ වෙන්න එන්න වමනාවකුත් නැහැ කියලා. තේරුණේ? ආන් මේ විදිහට අපිට කියන්න ශක්තිය ධෛර්යය ලැබෙන මේ කමඨාන වඩන්න පටිච්ච සමුප්පාදයේ දකින්ද ත්‍රිලක්ෂණයේ දකින්ද චතුරාර්ය සත්‍යයේ දකින්ද ඔබ සෑම දිනාටම තිරුවන් සරණයි. හිමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ධම්මං පූජේමි සංඝං පූජේමි ජරා මරණං ආපරිමුංචිස්සාමි